ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය අධ්‍යාපනපති රාජකීය පඬිත පූජනීය නෙළුවා කන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ ආගාත පටිවිණය පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 සබ්බසෝ පටිවිනේතබ්බෝ තීති සාදු සාදු සාදු සදහවතුනි බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් වැඩ ඉඳිමින් කළ මේ දේශනාවන් අරමුණු කීපයක් මුල් කරගෙන තමයි ලෝකවාසීන්ට දේශනා කරන්න යෙදුනේ. ඒ අරමුණු අතර එක් අරමුණක් තමයි මිනිස්සු නිරන්තරයෙන්ම අපිරිසිදු වෙන අය. මේ අපිරිසිදු වෙන මිනිස්සු නිසා ඔහුටත් ඔහු අවැඩක් කරගන්නවා ලෝකවාසීන්ටත් අපිරිසිදු වූ මිනිස්සුන්ගෙන් සිද්ධ වෙන්නේ අවැඩක් දුකක් කරදරයක් හිරිහැරයක් පීඩාවක් තමයි. මෙන්න මේ හේතුව නිසාම තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව ප්‍රයෝජනයට ගත්තා ලෝකයේ මිනිස්සුන්ට මේ අපිරිසිදු භවෙන් තොරව පිරිසිදු මිනිස්සු හැටියට ජීවත් වෙන්න උගන්වන්න තථාගතයන් වහන්සේ පහළ වෙන තුරුම මිනිස්සු දැනගෙන හිටියේ නෑ බුද්ධ දේශනාව සමාජගත කරන තුරුම මිනිස්සු දැනගෙන හිටියේ නෑ අපි ක්‍රම දෙකකට අපිරිසිදු වෙනවා කියලා. එතෙක් මිනිස්සු දැනගෙන හිටියේ එක් ක්‍රමයක් පිළිබඳව. දැනටත් එහෙම තමයි බොහෝ දෙනා. මේ කොච්චර බණ කිව්වත් අද අපිට හරි සුලභයිනි ධර්මය. ඒ කොච්චර සුලභ වුණත් අදටත් බොහෝ දෙනා තේරුම් අරන් තියෙන්නේ අපේ අපිරිසිදු වෙන එක ක්‍රමයයි තියෙන්නේ කියලා. ඒ තමයි අපේ ගත අපිරිසිදු වීම. ඒ නිසාම තමයි ලෝකයේ මේ අපිරිසිදු වෙන සිරුර ගත ශරීරය පිරිසිදු කරන්න දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් ඔබ ජීවිත කාලෙම මේ අපිරිසිදු වෙන කිලුටු වෙන දුගඳ හමන සිරුර කිලුටු ඉවත් කරන්න කුණු හොදා අරින්න දුගඳ ඉවත් කරන්න කොච්චර දේවල් කරනවද මුළු ජීවිතේම කරන්නේ ඒ වැඩේ තමයි. වරින් වර අපිරිසිදු වෙනවා. නැවත නැවත දුගඳ හමන්න පටන් ගන්නවා. ඒ හැම වාරයක් පාසාම පිරිසිදු කරන්ද සුවඳවත් කරන්ද අපි වෙහෙසෙනවා. ඇයි දුගඳ අපි පිළිකුල් කරන නිසා. අපිරිසිදු බව අපි අකමැති නිසා. මේක තමයි ලෝකයේ මිනිස්සු දැනගෙන හිටපු ක්‍රමය. ඒ නිසා ලෝකෙ කොහෙ ගියත් අපිට මේ ඇඟ පිරිසිදු කරගන්න ඕන ඕන දේවල් තියෙනවා. දැන් අද මේ ධර්ම දේශනාවෙන් පස්සේ ඔබ පාරට බැලලා වෙළඳසැලකට යන්නකෝ. ගිහිල්ලා ඔබේ හැම අපිරිසිදු වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ මුඛය අපිරිසිදුයි කියලා දැනෙනවා නම් එසේත් නැත්නම් ඔබේ නාසය අපිරිසිදුයි කියලා දැනෙනවා නම් කොණ්ඩේ අපිරිසිදුයි කියලා හිතෙනවා නම් හෝ දුගඳ හමනවා නම් ඒවට ඕන තරම් නිෂ්පාදන තියෙනවා වෙළඳ පොලේ. විවිධ රටවලින් ආව විවිධ ආයතන වලින් නිෂ්පාදනය කළ විවිධාකාර දේවල් තියෙනවා. තථාගතයන් වහන්සේ ලෝකෙට අනාවරණය කළා මිනිස්සෙක් අපිරිසිදු වෙන ක්‍රම දෙකක්. ඒක වෙන කිසිම ආගමක ධර්මයක උගන්ලා නැහැ. ඉගැන්නු එකම දහම ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමේ පමණයි. ඒ තමයි ගත සහ සිත. මේ අංශ දෙකම අපිරිසිදු වෙනවා. මේ අංශ දෙකම දුගඳ වහනය කරනවා. මේ අංශ දෙකම කුණු වෙනවා. ඒක තමයි බුදුහාමුදුරන් වහන්සේ ලෝකෙට අනාවරණය කළේ. එහෙම අනාවරණය කළ තථාගතයන් වහන්සේ ඊළඟට පැහැදිලි කරන උන්වහන්සේගේ දේශනාව තුළින් කොහොමද ගත අපිරිසිදු වෙන්නේ කොහොමද සිත අපිරිසිදු වෙන්නේ කියලා. අපේ ගත අපිරිසිදු වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ශරීරේම හටගන්න යම් යම් අපිරිසිදු දේවල්. ඒවා පිටින් එන ඒවා නෙමෙයි. ශරීරයට ඇතුල් වෙන ඒවත් නෙමෙයි. මේ සිරුරෙම ඉපදිලා සිරුරය තුලම දුගඳ වහනය කරනවා. නාසයෙන් සොටු දියර ගලනවා. කන් වලින් තව අපිරිසිදුයක් වැగిරෙනවා. කටින් කෙල සෙම වගේ දේවල් පිට කරනවා අපි. වමනය පිට කරනවා. මල මූත්‍ර පිට කරනවා. මුළු සිරුරෙන්ම දහඩිය පිට කරනවා. දැන් මේවා ශරීරයේ තුල නිෂ්පාදනය වෙලා පිටට වහණය වෙන්නේ දුගඳ. පළවෙනි ක්‍රමය ඒක. දෙවෙනි ක්‍රමය තමයි බහැරින් මේ සිරුරේ තැම්පත් වෙන හෝ ස්පර්ශ වෙන එසේත් නැත්නම් ශරීර අභ්‍යන්තරයට ඇතුල් වෙන දේවල් නිසා සමහර වෙලාවට පාරේ බහැලා යනකොට ඇවිදගෙන යනකොට පාවහන් යුවලක් නැත්නම් අපිරිසිදු දෙයක් ඇවරෙන්න පුළුවන් සිරුරේ එසේත් නැත්නම් ඔබ යමක් පානය කරනකොට භුක්ති විඳිනකොට පිටස්තරින් ආව දෙයක් පැවරෙන්න පුළුවන්. එසේත් නැත්නම් වෙන කවුරු හරි සමහරලාවට අපට අපිරිසුදු දෙයකින් පහර දෙන්න පුළුවන්. ওই මුණ ක්‍රමයකින් හරි බාහිරින් පැවරෙන දේවල් නිසාත් අපේ සිරුර අපිරිසුදු වෙනවා දුගඳ වහණය වෙනවා. ක්‍රම දෙකයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මිනිස්යෙකුගේ සිරුර වගේම කය වගේම සිතත් අපිරිසිදු වෙනවා. සිත කියලා කියන්නේ අපට පෙනෙන ස්පර්ශ කරන්න පුළුවන් හැඩයක් පැහැයක් පෙන්වන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. සිත හඳුන්වලා තියෙන්නේම ආරම්මන විජානන ලක්ෂණං චිත්තං කියලා. අරමුණු හඳුනා ගැනීමේ ස්වභාවයයි සිත කියලා කියන්නේ. ඒක භෞතික දෙයක් නෙමෙයි. හැබැයි මේ සිත අපිරිසිදු වෙන ක්‍රම දෙකක් අර ගතේ වගේම තියෙනවා. පළවෙනි කාරණය තමයි ගත අපිරිසිදු වෙනවා කියලා කිව්වේ ගතෙන්ම උපදින දේවල් වලින් අපිරිසිදු දේවල් වලින්. සිතත් එහෙම තමයි. සිතෙන්ම උපදින සිතුවිලි තියෙනවා. වෙන බාහිර කිසිම සම්බන්ධයක් නොවුණු බාහිරින් ඇතුළට ස්පර්ශ නොවුණු මනස තුලම හටගන්න සිතුවිලි තියෙනවා. ඒවා හඳුන්වන්නේ අසංඛාරික සිතුවිලි කියලා. පිටස්තර සම්බන්ධයක් නැතුව සිතේම උපදින සිතුවිලි. අපි ওই හිතනවා කියලා කියන්නේ නැත්තම් කියන මට හිතුණා එහෙම කියලා. මට එයා දිහා දැක්ක වෙලාවෙ ඉඳලම තරහක් ආවා. මොකුත් කරලත් නෙවෙයි. වචනයක්වත් කතා කරලත් නෙවෙයි. ඒ වුණාට මට පෙන්වන්න බෑ කියනවා. ඉවසන්න බෑ කියනවා. ඒක නිසා තමයි මම මෙහෙම කළේ, මෙහෙම කිව්වේ කියලා. ඒකේ තේරුම මොකද්ද? තමන්ගේ සිතේම උපදින සිතුවිලි තියෙනවා. ඒවා සමහර ඒවා සිත නරක් කරනවා. සිත කුණු කරනවා. ගඳ ගස්සනවා. එවැනි සිතුවිලි තියෙන බව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා. ඒවා තමයි අසංඛාරික සිතුවිලි කියලා කියන්නේ. අනිත් ක්‍රමය තමයි හිත නරක කරන බැහැරින් එන නැත්තම් බැහැරින් ගන්න අරමුණු මුල් කරගෙන අපේ සිත්වල සිතුවිලි හට ගන්නවා. ඇහැට රූප ස්පර්ශ වෙන්නේ, ගැටෙන්නේ. කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස නීරස, සිරුරට ස්පර්ශය. එතකොට මේ කියන අරමුණු තියෙන්නේ පිටස්තරව, රූප තියෙන්නේ පිටනේ. Taman ළඟ නෙමෙයිනේ. Taman ළඟ තියෙන්නේ ඇහැ. රූපේ තියෙන්නේ පිටස්තරව, බාහිරව. කන Taman ළඟ තියෙනවා, ශබ්දේ බාහිරව තියෙන්නේ. නාසය අපි ළඟ තියෙනවා, ගඳ සුවඳ පිටස්තරව තියෙන්නේ. එහෙම බැලුවාම ඉන්ද්‍රයන් අපි සතුයි ඒවා එක්ක ගනුදෙනු කරන අරමුණු බහැරින් තියෙන්නේ. මෙන්න මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගැටීමත් එක්කම සිතේ උපදිනවා සිතුවිලි. ඒවා දහමේ විස්තර කරලා තියෙන වෙන වෙනම චක්කුංච පටිච්චේ රූපං uppajjati චක්කු විඥානං. ඇහැ Taman ළඟ තියෙනවා, රූපේ බාහිරව තියෙනවා. මේ දෙකේ එකට ගැටුණු ගමන් අලුත් දෙයක් නිෂ්පාදනය වෙනවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. අන්න අර සිතුවිලි හිතේ පහළ වෙන. හිතේ පහළ වෙන සිතුවිලි එතකොට ඇහැ මුල් කරගෙන රූප ගැටීම නිසා ඇති වුණා නම් ඒව හඳුන්වලා තියෙන්නේ චක්කු විඥානය කියලා. සෝතංජ පටිච්චේ සද්දං uppajjati සෝත විඥානං කිව්වා. කනත් එක්ක ගනුදෙනු කරන්නේ හැම වෙලාවෙම ශබ්ද ශබ්ද ගැටීමත් එක්කම සිතේ හටගන්නවා සිතුවිලි කොටසක් ඒව හැඳින්නවා සෝත විඥාන කියලා. ඔය විදිහට ඉන්ද්‍රයන් පහ එක්කම අරමුණු ගනුදෙනු කිරීම නිසා සිතේ හටගන්නවා සිතුවිලි. ඒවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියලා හඳුන්වලා තියෙනවා. මේ හටගන්න සිතුවිලි ඔක්කොම සුබවාදී ලස්සන සුන්දර යහපත් සිතුවිලි නෙවෙයි. සමහර ඒවා තියෙනවා හිත ලෙඩ කරන, දුර්වල කරන, නරක කරන, දඳගස්සන සිතුවිලි. අපිට මේ ඉන්ද්‍රයන් එක්ක අරමුණු ගනුදෙනු කරනකොට ඇතිවෙන සිතුවිලි වර්ග දෙවර්ගයක් තියෙනවානේ. ඒවා දහමේ හඳුන්වලා දීලා තියෙන්නේ කාමයේ පිළිබඳව සිතුවිලි, ඇලීම පිළිබඳව ඒවා. ආසාව ඇති කරන, කැමැත්ත, රුචිය ඇති කරන සිතුවිලි. අනිත් කොටස තමයි ගැටීම පිළිබඳව ඇතිවන සිතුවිලි. තරහව එන්නේ ඒ වෙලාවට. දැන් එක ඉන්ද්‍රයක් අරගෙන බලන්නකො සමහර වෙලාවට ඇතම් රූප අපිට ආස්වාදය අරන් දෙනවා නම් අපි ඒක දිහා බලාගෙන ඉන්න කැමතිනේ. දැන් ඔබ රූපවාහිනී තිරේ දිහා මොකටද බලාගෙන ඉන්නේ? ওই නාට්‍ය හැම ප්‍රචාරය වෙන වෙලාවල් වලදී. ඒ බලාගෙන ඉන්නේ මොකද අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා ඒ මොකද අපේ සිතේ සතුටක් උපදවන නිසා. ආසාවක් කැමැත්තක් උපදවන නිසා අපේ ඇහැට ගැටුණු රූප කොච්චර තියෙනවද මේ ජීවිත කාලේ නමුත් සමහර ඒවා තියෙන අමතක කරන්න බෑ නැවත නැවත මතක් වෙනවා මතක් කරගන්නවා Taman ළඟ ඉන්නවා වගේ දැනෙනවා දැන් නම් ජංගම දුරකතන තියෙනවා ජංගම දුරකතනෙන් පින්තූරයක් ගන්නවා Tamanගේ හිත ගියොත් ඒ පින්තූර ගෙනල්ලා තියාගෙන පෑතිස්සෙත් මේක දිහා බල බල කතා කරලා කියනවා ඔයා මන් ළඟ ඉන්නවා වාගේ මේ බල බල ඉන්නේ ඔයා දිහා මේ දැනුත් මගේ අතේ ඉන්නවා ඔයා මොකද මේ සතුට උපදවන කාමයේ රාගයේ උපදවන සිතුවිලි වලට අපි කැමතියි ඒවා මේ ඉන්ද්‍රයන් හරහා අපේ සිතට ආපුවාම හිතේ ප්‍රබෝධමත් බවක් ඇති කරනවා. ඔයෙත් එක්කම එනවා තරහව ඇති කරන සිතුවිලි. තරහව ඇති කරන ඒවා. සමහර වෙලාවට අල්ලපු gederi ඉන්න එක්කෙනා එක්ක අමනාපයක් තියෙනවා නම් උදේ පාන්දර නැගිටලා දොර අරිනකොටම ඉස්සරහා gederi එක්කෙනත් එළියේ හිටියොත් ගමනක් යන්න පිටත් වෙනකොට ඉස්සරහා ගෙදර එක්කෙනා පාරායිනේ දැක්කොත් එහෙම එයත් බහැලා આવොත් එළියට ඔබ hina වෙලා යනවද නෑ කාලකන්නිකමට මං ඉස්සරහට එන්නකොටම ආවනේ අද ඉතින් ඔක්කොම ඉවරයි දවසේ වැඩ මුස්කේන්තුකම පෙන්වන්න බෑ මට නම් හිතෙන්නේ නැද්ද හිතුවේ නැද්ද කිව්වේ නැද්ද මූණ මූණ ගියේ නැද්ද හොඳයි එහෙම ගිහිල්ලා වැඩෙත් සිද්ධ නෝනා කියන්නකෝ. හිත හොඳින් දෙන්නේ. නෑ ඊට පස්සේ ඇවිල්ලා කල්පනා කරනවා අර කාලකන්ණි ගෑණිනේ මුණ ගැහුනේ උදේ පාන්දර. ගියේ එක වැඩක්වත් කරගන්න බැරි වුණානේ කියලා. මේ තමයි ගැටීම පිළිබඳව සිතුවිලි වල ස්වභාවය. එනිසා මුළු ජීවිත කාලෙම අපේ සිතේ ඇති වෙන්නේ ඇලීම පිළිබඳව සිතුවිලි හෝ ගැටීම පිළිබඳව සිතුවිලි. ඊට වඩා දෙයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගැටීම පිළිබඳව සිතුවිලි එන එකත් සිත දුගඳ වහනය කිරීමට හේතු වෙනවා. සිතෙන් පිට වෙන්නේ ගඳ සුවඳ නෙමෙයි. ඇලීම පිළිබඳව සිතුවිලි කලමනාකරණය කරගත්තේ නැත්නම් හොඳින් තේරුම් ගත්තේ නැත්නම් අනවබෝධයෙන් ඇලෙන්න ගියොත් වෙන්නේ දුගඳ වහණය වෙන එකමයි කියලා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ තමයි ලෝකෙට අනාවරණය කළේ පුද්ගලයෙක් කිලුට වෙන නරක් වෙන අපිරිසිදු වෙන ක්‍රම දෙකක් තියෙන බව. අද මම මාත්‍රිකා පාඨයක් ඉදිරිපත් කළා ඒ තමයි අංගුත්තර නිකායේ අපේ සූත්‍ර පිටකේ පොතක් අංගුත්තර නිකායේ ආඝාත පටිවිණය කියන සූත්‍රයයි. මේක ටිකක් දිගට පැහැදිලි කරලා තියෙන සූත්‍රයක් කරුණු නමුත් අපිට ලැබෙන වෙලාවත් එක්ක අපි උත්සාහ කරමු මොකද්ද ආඝාතය කියලා කියන්නේ ඒ වගේම ආඝාත පටිවිණය ඇයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ කියන කාරණා පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. ආඝාත කියලා කියන්නේ ගැටීම ඒ වගේම ක්‍රෝධය තරහව ආඝාතය කියලා කියන්නේ අපි පුද්ගලය වශයෙන් ගත්තොත් තරහවක් ඇති වෙච්චි නැති කෙනෙක් නැහෙනි මේ අනුශාසනාව කරන මට තරහ ඇවිත් තියෙන වෙලාවල් තියෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා ක්‍රම දෙකක් සමහරු කියනවා මට හරියට තරහ එනවා කියලා නැත්තම් අසවලාට හරියට තරහා එනවා කියනවා. සමහර කෙනා තරහ යනවා කියලා. ගියත් ආවත් තරහමනේ. <laughs> වචනේ පාවිච්චි කරනවා වෙනස් වෙන්න පුළුවන්. තරහ ආවා කිව්වත් මට හරියට කේන්ති ගියා කියනවා. ඒ තරහව තමයි ආඝාතය තමයි. එතකොට මේක සිතුවිල්ලක්. ආඝාතය කියලා කියන්නේ සිතුවිල්ලක්. වස්තුවක් ද්‍රව්‍යයක් නෙමෙයි. මේක ඇති වෙන්නේ සිතේ අර මං ඉස්සෙල්ලා කියපු ක්‍රම දෙකට තමන්ගෙම සිතෙන් උපදින්නත් පුළුවන් ආඝාතය එහෙම නැත්නම් වෙනත් පුද්ගල හෝ වස්තුන් අපේ සිතත් එක්ක ගනුදෙනු කිරීමට යාම නිසා මේ ඉන්ද්‍රයන් එක්ක ගනුදෙනු කිරීමට යාම නිසා සිතේ උපදින්නත් පුළුවන් පුංචි කාලේ දරුවන්ට මේ ආඝාතය ගැන තේරුමක් නැති වුණාට දරුවන්ට තරහ එනවා හෝ තරහ යනවා. එතකොට ඔබ දැකලා තියෙනවද හොඳට නිරීක්ෂණය කළොත් අම්මලා හැටියට තාත්තලා හැටියට දරුවා වෙනස් වෙනවා. අඩුමතරමේ මේ දේශනාවෙන් පස්සෙවත් නිරීක්ෂණය කරන්න. දරුවා කොච්චර වෙනස් වෙනවද තරහවක් ආපු වෙලාවේ. දැන් නම් තරුණ වයසයි කියන්නේ ওই ආඝාතේවත් තරහවත් නෙවෙයි මල පයින්නවා කියලා. ඇත්ත. ඒක කොහෙන් ආවත් බුද්ධ භාෂිතයත් එක්ක බලනකොට හරියටම හරි. ඒ මොකද? අපි අහලා තියෙනවා මේ පුංචි දරුවන්ගේ හිත් මල් වගේ කියලා. එහෙම කියනවනේ. පොඩි ළමයින්ගේ හිත් මල් වගේ කියනවා. එහෙම නැත්නම් පොඩි ළමයි මල් වගේ කියනවා. මේ මල් වගේ කියන්නේ මොකද? මල සුන්දරයි. පැහැපත්. සිත් ඇද ගන්නාසුලුයි. මෘදුයි. සුවඳවත්. මලේ තියෙන ගුණාංග ඒවා. ඒව ඔක්කොම අර පුංචි දරුවන්ගේ හිත්වල තියෙනවා ඒකයි. පුංචි දරුවන්ගේ හිත් ගඳ ගහන්නේ ඒක බුදුහාමුදුරන් වහන්සේම දේශනා කළා පබස්සර මිදම් බික්කවේ චිත්තා. උපදිනකොට අපි කාගේ සිත් ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියලා කියන්නේ අතිශය අලංකෘතයි. අතිශය රැස් විහිදෙනවා. ඊටාම ලස්සනයි, පිරිසිදුයි. ඒ නිසා පොඩි ළමයින්ගේ සිත් මල් වගේ තමයි. වෙන්නේ මොකද්ද? තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිත්තා. ලොකු මහත් වෙන්න වෙන්න වයසින් මුහුකුරා යන්න යන්න මොකද වෙන්නේ ආගන්තුක වශයෙන් පැමිණෙන නරක අසෝබන පහත් අස්ලීල සිතුවිලි මේ ලස්සනට තිබිච්ච සිතට ඇතුල් වීම නිසා ඒවා පළපදියම් වීම නිසා ලස්සන මල් වගේ තිබුණු සිත කෙලසිලා යනවා දුගඳ වහනේ වෙන්න පටන් ගන්නවා හරිනේ මල පයින්නවා කියන එක ඒ කියන්නේ දැන් ලස්සන නෑ කියන එකයි. අර තියෙන ප්‍රසන්නකම පැහැදිලි බව නෑ. පිරිසිදුකම නෑ. ඒකයි මං කිව්වේ පොඩි දරුවෙක් කොච්චර ලස්සනද? සුන්දරද? ඒ දරුවෝ දිහා බලාගෙන ඉන්නකොට මොනතරම් ආදරයක් සෙනෙහසක් දැනෙනවද? නමුත් ඒ දරුවට තරහවක් ආව වෙලාවේ හැසිරෙන විදිහ බලන්නකෝ. ඇඟ වෙවුලනවා. ඒක ඉරියව්වකින් ඉන්න බෑ. කෑ ගහනවා. බඩු මුට්ටු පොළවේ ගහනවා. එයාගේ මූණේ තිබුණු අර සුන්දර බව නැති වෙලා යනවා. ඇස් පිල්ලම් ගහන එක සමාජලාවට තප්පරයක සියවාරයක් විතර. ඇතැම් වෙලාවට ඇස් රතු වෙනවා. හොඳට නිරීක්ෂණය කරන්න. ඒ මොකද සිත නරක් වුණාම ඒකේ දුගඳ වහණය වෙන්නේ එක්ක පිට වෙන වචන වලින් සහ එසේත් නැත්නම් කරන ක්‍රියාකාරකම් වලින් ධම්මපදයේ අපේ බෞද්ධයන්ගේ අත්පොත ධම්මපදයේ තියෙනවා පුප්ප වග්ගය කියලා වෙනම ධාතා 14ක් එක කොටසක පරිච්ඡේදයක බුදුහාමුදුරන් වහන්සේ මල නැත්තම් පුෂ්පය උපයෝගී කරගෙන ඔබට මට අනුශාසනා කරලා තියෙන විවිධ ක්‍රමවලින් අපේ සිත මල් වගේ තියාගන්න. සුවඳ වහනේ වෙමින් ලස්සනට පිරිසිදුව මනස්කාන්ත විදිහට මේ සිත කෙලස ගන්නතුව තියාගන්න උන්වහන්සේ කියනවා. ඇයි එහෙම යන්නේ? මේ ලස්සනට තියෙන සිත කිලුටු වෙනවා නරක අසෝබන සිතුවිලි මේ සිතේ පළපදියම් වීම නිසා. වැඩිපුරම මේවා එන්නේ මේ ඉන්ද්‍රයන් විවෘත කළා. අපි කාගෙත් ඉන්ද්‍රයන් විවෘත කරලානේ තියෙන්නේ. ඒ නිසා මේවා හරහා මේ ලස්සනට තියෙන සිත කෙලිසිලා යනවා. මේ ආඝාත පටිවිණය ගැන බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ තරහව කියන එක මොන ක්‍රමයට යම්කිසි කෙනෙකුගේ හිතේ ඇති වුණත් මුලින්ම විනාශය කරන්නේ ඒ තැනැත්තට ඒ සිතුවිල්ල. අනිත් අයට නෙමෙයි. මට තරහ ආපු නිසායි මං එයාට ගැහුවේ කියලා කියනවනේ. බැන්නේ කියලා කියනවනේ අපි. හැබැයි තරහව ආව නිසා මුලින්ම කෙලෙසුනේ කවුද? මුලින්ම ලෙඩ වුණේ කවුද? Taman. අපිට දැනුනේ නැති වුණාට බරපතල විදිහට ලෙඩ වෙනවා. තරහව ආපුවා. ඇයි ඒක තමයි අර පෙන්වන්නේ සිරුරේ වෙනස් වීම තුලින්. ඊට පස්සේ තමයි අනිත් ක්‍රියාව මත අනිත් කෙනෙකුට හානියක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. හැබැයි මුලින්ම තමන් කැලසිලා ඉවරයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තරහව නම් අති භයානකයි ආඝාතය කියන එක. ඒක කොයි වගේද කියනවා නම් දහමේ පෙන්නලා දෙනවා විසගෝර දරුණු සර්පයේ තමන් ඉන්න තැනට අහම්බෙන් කඩාපාතුණු වෙලාවක් හා සමාන කොට සලකන්න කියලා. දැන් අපි මේ ගුවන්විදුලි සංස්ථා මැදිරියේ වාඩි වෙලා ඉන්නවා. මෙතෙන්ද මේ වහලේ කඩාගෙන දරුණු විසගෝර සර්පේ කඩා වැටුනොත් එහෙම මොකද කරන්නේ? හිතලා බලන්නකෝ. අපිට මේ දොර හොයා ගන්න හම්බෙන්නේ නැහැ. කෑ ගහනවා, විලාප දෙනවා, මේ ළඟ තියෙන ඩෙස් පුටු වලට නගී. ඇයි ඒ ජීවිතේ බේරගන්න කියලා. බලන්නකො තථාගතයන් වහන්සේගේ උපමාව. උන්වහන්සේ දේශනා කරනවා ආඝාතය කියන මේ නරක නපුරු රෞද්‍ර අශ්ලීල සිතුවිල්ල දරුණු විසගෝර සර්පයෙක් හා සමාන කොට සලකන්න කියන අහම්බෙන් තමන් ඉන්න තැනට කඩාපාත් වුණා. ඒ තරම් හානියක් අපට කරනවා. මේක තියාගත්තොත්. ඒ තරම් හානියක් කරනවා. අපි හොඳටම දන්න කාරණයක් තියෙනවානේ බණ පොතේ අහලා බෝධිසත්වයන් වහන්සේ සහ දෙව්දතුන් අතර සම්බන්ධය. දෙව්දතුන් වහන්සේ අපි දන්න කතාවල හැටියට සේරිවානිජ ජාතකයේ ඉඳලාම බලන්නකො මේ ආඝාතයේ හිතේ තියාගෙන ආපු එකේ ඵල විපාකය මොනම ජීවිතයකවත් සතුටෙන් ජීවත් වුණේ නැහැ. හිත ලස්සන කරගෙන සතුටු වෙන්න බැරි වුණා. ඒ වගේම පලිගන්න නොකරපු දෙයක් නෑ. අන්තිමේට සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ හැටියට බෝධිසත්වය උපන්න මෙයා දෙව්දතුන් හැටියට උපන්න ඒ කරලත් මොකද කරේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයටත් ඇතුළත් වෙලා උන්වහන්සේ ඝාතනය කිරීමටමයි සැලසුම් කළේ අවසානයේ මොකද වුනේ? හිත සතුටින් මැරෙන්නවත් පුළුවන් වුණාද? අනිත් ඒවා පැත්තට තියන්නකෝ. හිත සතුටින් මැරෙන්න? හිත සතුටින් ජීවත් වෙන්න? බැරි වුණා. අන්තිම මොහොතේ බුදුහාමුදුරෝ දකින්න එන ගමනේදී තමයි මහා පොළවේ පය ගහලා පොළොව පලාගෙන අපාගත වුණා කියලා කියන්නේ. එහෙම ජීවත් වෙච්ච කාලෙදී අනන්ත අප්‍රමාණ දුක් වින්දා. මේ Tamanට කරගත්ත හානිය කවුද කරගත්තේ? Tamanගේම හිතේ මේ ආඝාතය නම් වූ දරුණු සර්පයා රඳවා තබා ගැනීම නිසා. වරින් වර වරින් වර Tamanට දෂ්ට කරනවා. ඒ විෂ ශරීරගත වෙලා හිටියේ. මලාට පස්සේ අදටවත් අහලා තියෙනවද ස්වාමින්වහන්සේ නමකට දෙව්දත් කියලා නමක් තියලා තියෙනවා. කොණ්ඩඤ්ඤේ ඉන්නවා වප්ප ඉන්නවා බද්දියේ ඉන්නවා අස්සජී ඉන්නවා රාහුල ඉන්නවා අර ගිනි කඳන් වගේ බබලපු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නම් එහෙමම අදත් හාමුදුරුවරු පාවිච්චි කරනවා කොහේ හරි අහලා තියෙනවද රත්මලාන පැත්තේ ඉන්නවද දෙව්දත් හාමුදුරුවෝ කියලා නෑ එහෙම නමක් අපි තියන්නේවත් නෑ ඒ තරම් පිළිකුල් ඒ පිළිකුල් කරන්නේ දෙව්දත් තෙරුන් වහන්සේ ළඟ තිබුණු මෙන්න මේ ආඝාතය නිසා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක හොඳට තේරුම් ගන්න කිව්වා. ඇඟ නෙමෙයි නරක කරන්නේ. හිත නරක වෙන්නේ ආඝාතය තුලින්. ආඝාතය අපිට පුද්ගලයන් කෙරෙහි ඇති කරගන්න ක්‍රම 10ක් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා. දැන් ඔබට මේක ප්‍රයෝජනවත් වෙන්නේ මේ විසගෝර සර්පෙක් වගේ වෙන ආඝාතය කාගේ හෝ සිතක තියෙනවා නම් ඔහුව රෝගියෙක් කරනවා. කායික රෝගියෙක් වගේම චේතසික රෝගියෙක් කරනවා. ඒ නිසා ඔහුගෙන් පිට වෙන්නේ ඇයගෙන් පිට වෙන්නේ දුගඳ මිසක් සුවඳ නෙමෙයි. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනන්නේ? මං ළඟ ආඝාතයේ තියෙනවද කියලා එක් එක්කෙනා පරීක්ෂා කරන්න ඕනේ. ඒක වෛද්‍යවරයෙකුට පරීක්ෂා කරලා හොයාගන්න බෑ. වෙද නලාවට ඒක අහුවෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවට අහුවෙලා නැහැ ඒක. ඒක අහුුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය වෛද්‍යවරයාට පමණයි. එනිසා උන්වහන්සේ අපිට ස්වයං පරීක්ෂණයක් කරගන්න ඉගැන්වුවා. ආඝාතයේ ඔබ ළඟ ඇති කරන පුද්ගලයන් කෙරෙහි ඇති කරන ක්‍රම 10ක් පැහැදිලි කරලා දුන්නා. එකක් තමයි උන්වහන්සේ පෙන්වලා දෙනවා යම්කිසි පුද්ගලයෙකුට මම තව කෙනෙක් ගැන තරහවක් ඇති කරගන්නවා මේ වර්තමාන කාලේ සිදුවෙන දේවල් පදනම් කරගෙන. එයා මට දැනුත් හිරිහැර කරනවා. කේලම් කියනවා, පෙස්සම් ගහනවා, ඊර්ෂ්‍යා කරනවා, කුහකකම් කරනවා. මට එයා දැනුත් එහෙම කරනවා. අතීතයේත් එහෙම කරලා ඇති. තව ඉස්සරහට අනාගතෙත් එහෙම කරයි. එතකොට බලන්නකො එක් පුද්ගලයෙක් පිළිබඳව අපි හිතනවා වර්තමානයේ දැන් මට හානි පමුණවනවා අතීතයේත් හානි පමුණවන්න ඇති අනාගතයේත් හානි පමුණවාවි. ඔය අවස්ථා තුන ගැන හිතලා අපි තරහව ඇති කරගන්නේ නැද්ද? ඇති කරගන්නවා. තුنين කොයික හරි. ඕගොල්ලෝ ඔහොම තමයි ඔය කිව්වට දැන් මේ දැන් ඔය බද්ද වෛරක්කාරයෝ වගේ පෙන්වන්න බෑ. කලිනුත් එහෙම ඉන්න ඇති. ඉස්සරහටත් එහෙම තමයි ඊළඟ પરම්පරාවත් අපිට මේ ඊර්ෂ්‍යා කරන එකමයි කරන්නේ. කවදාවත් ආයි මෛත්‍රී නම් කරන්නේ ඔය මිනිස්සු කියලා අපි වර්තමාන කාලය අරගෙන අතීතයටත් දානවා අනාගතයටත් දානවා. ඒ තමන්ගේ පැත්තෙන්. අනිත් ක්‍රමය තමයි තමන්ට මොකුත් හානියක් නැහැ. කරලත් නැහැ කරන්නෙත් නැහැ. හැබැයි තමන්ගේ ඥාතීන්ද, යාළුවන්ද, හිත මිත්‍රාදීන්ද කතා බහ කරනකොට කියන්නේ අසවල් ඉතින් අපි එක්කනම් අමනාපයක් නැහැ. ඒ වුණාට ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා යාළුවට හරියට හිරිහැර කරනවා. ඒ නිසා මටත් පෙන්වන්න බෑ කියනවා. මම කතා කරන්නෙත් නෑ හම්බුණාට. එකම ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. කාර්යාලයේ තමයි වුණාට මම කතා කරන්නේ. මොකද මගේ යාළුවාට හිරිහැර කරනවලු. මගේ පක්ෂයේ අයට හිරිහැර කරනවලු. මගේ ජාතිය අයට හිරිහැර කරනවලු කියලා එහෙම දැන් ඔය කියන්නේ දැන් ඔය මාධ්‍ය හමු තියන අය කරන කතා බහට හොඳට සවන් දෙන්න ඕනේ නිකන් බුද්ධිය මෙහෙवला සමහර වචන හරි අසෝබනයි ඒ පුජ්‍යලයන්ගේ තනතුරට ගැලපෙන්නේ තත්වයට ගැලපෙන්නේ ගිහි පැවිදි කාගෙත් හැසිරෙන ඉරියව් බලන්නකෝ ඒවා ප්‍රකාශ කරනකොට ඒ මොකද පැහැදිලිව පේනව නේද හිතේ තරහව තියාගෙනයි මේ කතා කරන්නේ. වැරද්ද හදන්න නෙමෙයි. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං කියලා. මිනිස්සෙක් මිනිස්සෙකුට නිග්‍රහ කරනවා නම් නිග්‍රහ කරන්න ඕනන්නේ අවලාද නගනවා නම් අවලාද නගන්න ඕනන්නේ ඒ මිනිස්සයාගේ කීර්තිය නැති කරවන්න නෙමෙයි. ඒ මිනිස්සයාට අගෞරව කරන්න නෙමෙයි. ඒ මිනිස්සයාට නිନ୍ଦා පරිභව ඇති කරවන්න නෙමෙයි. එහෙම කරනවා නම් කරන්න ඕනන්නේ ඒ මිනිස්සයාට වැරද්ද තේරුම් ගන්න ඕන නිසායි. තේරුම් කරලා දෙන්න ඕන නිසා. හදා ගන්න ඕන නිසායි. නමුත් අද එහෙමද කරන්නේ? නෑ. වැగిරෙන්නේ මොනවද? තරහවේ දුගඳ. ආඝාතයේ ගඳ වැగిරෙන්නේ මේ මේ මයික්‍රොෆෝන් හරහා. ඒකයි. මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. තමන්ට හානියක් නොවෙන්න පුළුවන් කාගෙන් හරි. හැබැයි තමන්ගේ පවුලේ අයට, තමන් ඇසුරු කරන අයට, අද කාලේ හැටිනම් තමන්ගේ පාක්ෂිකයන්ද, තමන් ආදරය කරන දේශපාලනඥයින්ද කවුරු හරි හානියක් කළොත් වචනයක් ප්‍රකාශ කරොත් අපිට නෙරිදෙන්නේ. එතකොට අපිනේ දොස් කියන්නේ අර මනුස්සයාට. ඒක තමයි ස්වභාවය. එතකොට නරක වෙලා තියෙන්නේ කාගේ සිද්ද? ඒ ප්‍රකාශන නිකුත් කරන අයගේ සිත් කුණු වෙලා තථාගතයන් වහන්සේ දේශනා කරන අන්තෝ අසුචි සම්පුන්නෝ පුන්න වච්ච කුටීවිය කියලා මේ කුණු වීම කොච්චරද කියනවනම් පුන්න වච්ච කුටීවිය කිව්වා අසුචි පිරිච්චි වැසිකිලියක් වගේ කියලා වැසිකිලි පෝච්චිය පෝච්චිය අසුචි පුරවලා තියෙනවා නම් අන්නේ අසුචි පුරවපු වැසිකිලි පෝච්චියක් වගේ කිව්ව සමහරුන්ගේ හිත්. ඒ තරම් ගද ගන්නවා කිව්වා. ආඝාතය කියන එක එහෙම බරපතල තමන්ව කුණු කරන සිතුවිල්ලක්. ලස්සනට ඉන්න මිනිස්සු බලන්නකො තරහව ආපු වෙලාවල් වල මූණේ හැටි. gedare ඉන්න තාත්තා දරුවන්ගේ ආරක්ෂකයා. දරුවන්ට පුදුම ආදරයක් තියෙනවා. ස්වාමි දිනේට පුදුම ආදරයක් තියෙන්නේ. හැබැයි තාත්තට තරහ ආපු වෙලාවක මහත්තයාට තරහ ආව වෙලාවක බලන්නකො මූණ කොහොමද කියලා. යකෙක් වගේ. භූතෙක් වගේ ඇඟට කඩා පයින්නවා. සතෙක් වගේ කතා කරන වචන අශ්ලීල අශෝභන පහත් වචන පිට කරන්නේ. ගඳ නෙවෙයිද පිට වෙන්නේ. ගඳ. පස්සේ සංසුන් වුණාම සතියකින් දෙකකින් හරි සංසුන් වුණ වෙලාවක නෝන සමීප වෙලා ඔයා එදා කඩා පැනපු හැටි අර දරුවෝ දෙන්නට මට බය හිතුනේ යකෙක් වගේනේ ලොකු පුතාගේ බෙල්ලෙන් අල්ලන්නේ තල්ලු කරේ කියලා මම මං එහෙම කළාද? මං ලොකු එකාට කොච්චර ආදරේද? එයා ලැජ්ජ වෙන්නේ නැද්ද? ලැජ්ජ වෙනවා. සමහර වෙලාවට අඬනවා. පෙනෙන්න නැති වුණාට හදවතින් අඬනවා. ඇයි එයා දන්නවා මං සතෙක් වගේ හැසිරුනේ. තිරිසනෙක් වගේ හැසිරලා තියෙන්නේ. මං පිට කරපු වචන සුවඳ නැහැ, මිහිරි නැහැ, රසවත් නැහැ, ගඳයි. ඒවත් දරා ගන්න උහුලන්න බැරි වචන. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන ආඝාතය කියන එක අති භයානකයි. අපිව ලෙඩ කරනවා. මොකටද අපි මේ කුණු ගොඩක් තියාගෙන ලෙඩ වෙන්නේ? ඊළඟට ඔය ඥාතීන්ද, යාළු මිත්‍රාදීන්ද, පාක්ෂිකයන්ද තමන් ආදරය කරන පුජ්‍යලයන්ට හානි පමුණවනවා කියලා හිතාගත්තාම ඒකත් දානවා අතීතයට ආයේ. කලිනුත් උන් ඔහොම කරන්න ඇති. ඉස්සරහටත් එහෙම කරાવી. එතකොට ක්‍රම හයක් අපි හදාගන්නවානේ තරහව උපදවා ගන්න. තුන්වෙනි අනිලඟ ක්‍රමය තමයි මටත් නෙවෙයි මගේ මිත්‍රයන්ට යාළුවන්ට ඥාතීන්ටත් නෙමෙයි මගේ හතුරුත් එක්ක ගනුදෙනු කරනවා එයාට මං කැමති නැත්තේ මට පෙන්නන්න බැරි කෙනෙක් ඉන්නවා එයත් එක්කලු ගනුදෙනු කරන්නේ. ගමන් යන්නේ, කතා බහ කරන්නේ, සාද පවත්වන්නේ, ඔය ඔක්කොම කරන්නේ එයා එක්කලු. අනුමානයක් නැහැ කේලම් කියනවනේ එතකොට. මට විරුද්ධවමනේ වැඩ කරන්නේ කියලා අපි හදා ගන්නවා. මනස්කල්පිතව. හදාගෙන අපි ආඝාතයේ බැඳ ගන්නවා. ඒකත් දානවා අතීතයටයි අනාගතයටයි වර්තමානයටයි තුනමයි. ක්‍රම 9යි එතකොට. අනිත් ක්‍රමය තමයි පුද්ගලව එක්ක නෙමෙයි මේ තියෙන භෞතික දේවල් එක්ක අපි තරහ ඇති කරගන්නවා. පාරේ යනකොට ගලක්වත් පය වැදුනොත් එහෙම අර පයේ හැප්පුණු ගල එක්ක තරහ වෙනවා. එහෙමයි. ගේ ඇතුලේ මේ යනකොට සමාජලාවට පුටුවක පය හැප්පෙන්නකෝ. කෑ ගහන්නේ නැද්ද? කවුද මේ පුටුව මෙතන තිබ්බේ? බලනකොට දැන් කකුල වැදුනා දෙපාරක්. ඉතින් තරහව මේ. ඒ කරලා හොයනවා එතනින් නවතින්නේ නැහැ කවුද මේක ඉගෙනත් තිබ්බේ දරුවෝ දෙන්නා නම් ඉන්නේ දෙන්නගෙන් මහානවා කියලා උසාවිය වාගේ ඈ කවුද ගෙනාවේ ඇයි මෙතෙන්ද ගෙනාවේ නැති වෙන්න බෑනේ දැන් මෙතනනේ තිබුණේ පුටුව කියලා බලන්නකෝ එන්න එන්න මේක පෝෂණය වෙන හැටි මේ මේ රෝගය ව්‍යාප්ත වෙන හැටි හිතේ වෛරස් වගේ ඒ තරම් වේගෙන් ව්‍යාප්ත වෙනවා ඒ වගේම ඒ තරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මේවා හඳුන්වන්නේ මනෝවිද්‍යාවේ ආවේග කියලා තාම වේගෙන් ක්‍රියාත්මක වෙනවා ක්‍රෝධය තරහව කියන එක ආවේගයක් නේ සිතුවිල්ලක් විතරක් නෙමෙයිනේ දැන් ඔය කියන මේ දසවැදෑරුම් කෝපය බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ මේක මිනිස්සු තුල තියෙනවා එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ මේක නැති කරන්න ඕනේ නැති කරන්න උන්වහන්සේ දේශනා කළේ වෙන කොහෙවත් ඖෂධ නැහැ මේකට මේකට ඖෂධය තමයි ධර්මයේ තියෙන්නේ ඉතින් අපිට මේ ආඝාත පටිවිණය කියලා කිව්වේ ක්‍රෝධය නැති කිරීමේ ක්‍රම එකක් දෙකක් මම මතක් කරන්නම් එකක් තමයි ක්‍රෝධය ඇති වෙන්නේ අපට පුද්ගලයෙක් විසින් කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන ඒවා වගේ. මනෝ කර්ම නම් පේන්නේ නැහනේ දැනෙන්නේ නැහනේ. මනෝ කර්ම කියලා ඉතින් හිතන දේවල්නේ. දැන් ඔය ඇත්තෝ ළඟ ඉන්න කෙනා ගැන මොනව හිතනවද කියලා කවුද දන්නේ? හොයාගන්න බෑ. හැබැයි හොයාගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. වචී කර්ම සහ කාය කර්ම. කරන දේවල් සහ කියන දේවල් වලින්. ඒකෙන්නේ අපිට තරහවක් තියනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන ආඝාතයේ පටිවිණය කරන්න නැති කරන්න නම් කරන්න ඕන මොකද්ද? බෙහෙත තියෙන්නේ තමන් ළඟමයි. ඒ තමයි යම් කිසි කෙනෙකුගේ වචනය නිසා අපි අමනාප වෙනවා නම් මගේ හිතේ තරහාවක් ඇති වෙනවා නම් අනට ඔක්කොම හොඳයි. එයාගේ කට තමයි පෙන්වන්න බැරි. කට ඇරියොත් කියන්නේම මෙහෙ මේවා කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ අනිත් ඔක්කොම හොඳයි කට තමයි පෙන්වන්න බැරි කියනවා. ඒක නිසා මට තරහයි. මම තරහ ඇති කරගෙන තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කටනම් පෙන්වන්න බැරි ඒක නිසා නම් තරහව ඇති වෙලා තියෙන්නේ ඒක අමතක කරන්න අනිත් ටික හොඳයිනේ ඒ හොඳ ටික ගැන හිතලා සතුටු වෙන්න කියනවා. මොකද Taman ලෙඩ වෙන්න ඕනේ අර නරක කටක් තියාගෙන ඉන්න කෙනාගේ නරක කට ගැන හිතලා. Taman ලෙඩ වෙන්නේ මොකටද? මේක හරි අමාරුයි. මොකද සාමාන්‍යයෙන් අපිට අනුන්ගේ වරදක්ම තමයි පේන්නේ. අඩුවක්ම තමයි පේන්නේ. හොඳක් පේන්නෙම නෑනේ. පෙනුනත් කියන්නෙත් නෑනේ. අමාරුවෙන් හරි තථාගතයන් වහන්සේ දේශනා කරන ඒක හිතන්න පුරුදු වෙන්න. එයාගේ කට හොඳ නෑ මන් දන්නවා. ඉතින් ඕකට මං අමනාප වෙන්න ඕනේ මන් තරහා ඇති කරගන්න ඕනෙත් නෑ. අනිත් වැඩ හොඳයිනේ. එයා කොච්චර ලස්සන ජීවිතයක් ගෙවනවද? වැඩ හරි පිළිවෙලයිනේ. කලට වෙලාවට කරනවානේ. ඒක අගේ කරන්න. අනිත් පැත්තෙන් ඊළඟ එක බලන්නකෝ. කෙනෙකුගේ ක්‍රියාකාරකම් නරක වෙන්න පුළුවන්. ඊටාම පහත්, නරකයි, දුර්වලයි. ඒක ගැනම කී කියා තරහව ඇති කරගන්න ඕන නෑ. gedara dore වුණත් එහෙම තමයි මහත්යාගේ සමාජලාවට හැසිරීම නරක ඒවා තියෙයි. හැබැයි ඉතින් මහත්යාගේ වචන හොඳයි නම් කතා බහ හොඳයි නම් ඒක අගය කරන්න. ඒ අගය කරලා Taman සතුටින් ඉන්න. මම දන්නවා වැඩ නම් නරක බව. ඒක ආයේ මතු කර කර යන්න ඕනේ තරහ වෙවි යමනාපි වෙ ඉන්න ඕනේ ඒක අමතක කරලා අර හොඳ පැත්ත ගන්න. එතකොට මේ දෙක බුදුහාමුදුරන් වහන්සේ උපමා සහිතව පෙන්වන්නේ. ඊළඟට අපිරිසිදු කාය වාක් සමාචාර ඇති සමහරුන්ගේ. සමහරුන්ගේ වචනෙත් හොඳ නැහැ, වැඩත් හොඳ නැහැ කියමුකෝ. හැබැයි ඉඳලා හිටලා හරි අඩුම තරමේ පන්සලටවත් යනවා එනවා නම්, බණත් දහමකුත් අහනවා නම්, භාවනාවකුත් කරනවා නම්, හොඳ වැඩ පොදු වැඩවලත් යෙදෙනවා නම් අර කාය දෙකේම තියෙන දුර්වලකම් ගැන හිතලා පැත්තක ඉන්න ඔබ මොකටද තරහව ඇති කරගන්නේ? ඔබ ලෙඩ වෙන්නේ. එතකොට ඔබ කරන්ද ඒව අමතක කරලා මොනවා වුණත් මේ මිනිස්සු මාසෙකට හැරයක් පන්සලට හරියනවනේ. ඒක මන්දයි. සමහරු එහෙමවත් නැහනේ. ඒ නිසා මේ මිනිස්සයාගේ වටිනා දේවල් තියෙනවා. ඒක අගය කරලා සතුටු වෙන්න. ඔය විදිහට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ අපි ළඟ ඇති වෙන ආඝාතය අති භයානක සිතුවිල්ලක් මේක වහ වහ තමන්ගේ සිතෙන් ඉවත් කරන්න ඕනේ. අපිරිසිදු සිත අපිරිසිදුව බවට පත් කරන මේ ආඝාතය නිසා ඔබ චේතසික රෝගියෙක් වගේම කායික රෝගියෙක් බවට පරිවර්තනය වෙනවා. ඒක ඔබට හොඳ නෑ. එනිසා මේ ජීවිතය සතුටින් කායිකවත් මානසිකවත් නිරෝගීව ගත කරන්න නම් ආඝාතයේ නම් වූ මේ දරුණු සිතුවිල්ල තමන්ගේ සිතින් ඉවත් කිරීම සඳහා වීරිය කරන්න කියලායි බුදුහාමුදුරන් වහන්සේ මේ ආඝාත පටිවිනේ සූත්‍රයෙන් උගන්වන්නේ. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් සිද්ධ කරන්නේ. මනස පිරිසිදු කරගත්ත තරමට අපට ලෝකේ යථාබෝධය ලබා ගන්න පුළුවන් යථාබෝධය ලබාගත් කෙනා ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තයාට තමයි නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ හැකියාව පින්වත් ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද සිද්ධ කරන්නේ සාදු සාදු සාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති සාදු සාදු සාදු අංගුත්තර නිකායේ ආඝාත පටිවිණය සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය අධ්‍යාපනපති